මේ වැඩසටහන තුළින් ඔබට ඇතිවන ඕනෑම ධම් ගැටලුවක් සඳහා හෝ භාවනාව සම්බන්ධයෙන් ඔබට ඇතිවන ප්‍රශ්න ගැටලු සඳහා විසඳුමක් ලබා ගන්නට ධර්මානුකූලව ත්‍රිපිටකයේහි සඳහන් ධම් කරුණවලට අනුරූපීව ප්‍රායෝගික භාවිතය සඳහා කොහොමද ඒ ධර්මයේ යෙදෙන්නේ කියන එක පිළිබඳව ඔබට ඕනෑම ඇතිවන ගැටලුවක් සඳහා පිළිතුරක් සපයා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඔබට ඇතිවන ප්‍රශ්න ගැටලු අප වෙත සඳහන් කොට එවීම තුළින් ඔබට ඒ සඳහා පිළිතුරු ලබා ගන්නට හැකියාව තියෙනවා. අද දවසේදීත් අපට යොමු තිබෙන ගැටලු පිළිබඳව අපි මේ වෙලාවේදී අවධානය යොමු කරමු. සබ්බාස සූත්‍රයේහි සඳහන් දසනා පහතබ්බා වලට පසුව සඳහන් වන ක්‍රම හරහා ආශ්‍රව ක්ෂය වීමක් වනවාද නැතිනම් යටපත් කිරීම පමණක් වනවාද එම ක්‍රම හරහා ආශ්‍රය ක්ෂය වීමක් වනවාද මේ එම ක්‍රම පහ හරහාද මාර්ගසිත උපදිනවාද කියන පැහැදිලි කර දෙන්නට කියලා විමසනවා. ඇත්තටම මේ සබාසව සූත්‍රය දිහා බැලුවාම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ සබ්බාසව සංවර පරියායන් වූ භික්ඛවේ දේශිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත්ථ භාසිස්සාමි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සබ්බාසව සංවර පරියාය. සියලු ආශ්‍රව ධර්මයන් සංවරත්වයට පත් කරන්නට පුළුවන්, හික්මවන්නට පුළුවන්, දුරු කරන්නට පුළුවන් දහම් පරයායක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ආශ්‍රව කියලා කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයෝ. මේ ආශ්‍රව ධර්මය උපදින්නට පුළුවන්කම තිබෙන අවස්ථාවන්හි ඒ ආශ්‍රව ධර්මයන් විනයනය කිරීම හික්මවා ගැනීම පිළිබඳව තමයි අපි අවධානයක් යොමු කළ යුතු වෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙකුගේ ජීවිතයට ආශ්‍රව ධර්මයන් ඇතිවන්නට පුළුවන් ආකාරයන් සහ ඇතිවන ස්ථාන පිළිබඳව පැහැදිලි කිරීමක් සහිතව ඒ ඒ අවස්ථාවල ඒ ඒ ආශ්‍රව ධර්මයන් පරිවර්ජණය කිරීම සඳහා දුරු කිරීම සඳහා නැති කිරීම සඳහා උත්සාහවත් වන කෙනෙකු කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳව තමයි සබ්බාසෝ සූත්‍රයේදී සඳහන් වන්නේ. පළමුවෙනියට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව හැටියට. දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව පිළිබඳව අපි බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන් සෝවාන් මාර්ග දර්ශනය තුළින් අපිට ආශ්‍රව කොටසක් ප්‍රහාණය කරන්නට පුළුවන්කම තියෙනවා. සතර ආශ්‍රව ධර්මයන්ගෙන් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන්ගෙන් සෝතාපට්ටි මාර්ගයෙන් ප්‍රහාණයට පත් කරනු ලබන්නේ ditthාශ්‍රවයේ පමණයි. එහෙනම් අපි දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රවය පිළිබඳව සලකා බලන කල අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ ditthාශ්‍රවය ප්‍රහාණය කිරීමට අවශ්‍ය මූලික දේ තමයි එතනදී සඳහන් වන්නේ කියන එක පිළිබඳව. ඒ වගේම ආශ්‍රව ප්‍රහාණය කළ යුතු ආකාරයන් පිළිබඳව බලනකොට අපිට දකින්නට පුළුවන් සබ්බාසෝ සූත්‍රයට අනුව අනෙකුත් අවස්ථාවන් පිළිබඳවත් ඒ ඒ අවස්ථාවන්හි අප කෙසේ ආශ්‍රව ධර්මයන් ප්‍රහාණයටපත් කළ යුතුද කියන එක දිහා බලනකොට අපිට හැම දෙයක්ම භාවනාව කියන තැනින් විතරක් පේන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපි දැන් සංවර කරගන්න එක පිළිබඳව සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයක් තියෙනවා නම් අපි ඉන්ද්‍රිය සංවරය තුළ වාසය කිරීමෙන් මේක ප්‍රහාණය කරගන්න පුළුවන්කම තියෙන ඉන්ද්‍රිය සංවරව වාසය කරාම අපිට නූපන් කාමාශ්‍රව උපදිනවා උපන් කාමාශ්‍රව වැඩෙනවා ඒ වගේම භවආශ්‍රව ditthාශ්‍රව විජ්ජාශ්‍රව උපදිනවා එහෙනම් අපිට සංවර කර ගැනීම තුලත් අපිට පුළුවන්කම තියෙනවා ආශ්‍රව ධර්ම කොටසක් ප්‍රහාණය කරන්නට මේක තමයි මූලික වශයෙන්ම සීලය තුළින් සිද්ධ වෙන්නේ ඒ සංවරයට ඉන්ද්‍රිය සංවර සීලය තුළින් ඉන්ද්‍රියන් සංවර කර ගැනීම කියන එක. මේ ඉන්ද්‍රිය සංවර සීලය තුළින් අපිට පුළුවන්කම තිබෙනවා ඒ ආශ්‍රව නූපන් ආශ්‍රව ධර්ම නූපදවන්නටත් උපන් ආශ්‍රව ධර්මයන් දුරු කරන්නටත් ඒ ඉන්ද්‍රිය සංවරය උපදවා ගැනීම තුළින් හැකියාව තියෙනවා. මේ පටිසේවනයේ තුලින් කොහොමද ආශ්‍රව දුරු කරන්නේ? දැන් අපි දන්නවා අපිට එදිනෙදා ජීවත් වන්නට අවශ්‍ය දේවල් ඇඳුම් පැළඳුම් වන්නට පුළුවන්, ආහාර පාන වන්නට පුළුවන්, බේත් හේත් වෙන්නට පුළුවන්, කැම්බීම වෙන්න, ඒ කියන්නේ මේ ඉදුම් හිටුම් ගෙවල් දොරවල් ආදී තැන්වල දේවල් වෙන්නට පුළුවන්. මේ දේවල් වල අපේ තියෙන්නට ඕන මනෝභාවය මොකද්ද? මේ දේවල් සංවරව, මානසික සංවරව අපේ භෞතික පැවැත්ම අපි සකස් කරගන්නේ කොහොමද? මේ කතා කරන්නේ මේ සරල ලෙසම අපිට සබ්බාසෝ සූත්‍රයේහි ගන්න තියෙන සරල ලෙසම ගන්න තියෙන අර්ථය පිළිබඳව. ඊට පස්සේ අපිට ඉවසන්න වෙනකොට අපි යම්කිසි ආකාරයකින් සංවර වෙනකොට ඉවසන්න වෙන තැන් එනවා. ඒ තැන්වලදී අපි කොහොමද ආශ්‍රව ධර්මයන් දුර වෙන විදිහට අපි ඉවසීම ඇති කරගන්නේ? ප්‍රහාණය කළ යුතු දේවල් පරිවර්ජණය කළ යුතු දේවල් කොහොමද අපි පරිවර්ජණය කරන්නේ? ඊට පස්සේ මානසිකව ඇති වෙන තත්ත්වයන් කොහොමද අපි විනෝදනය කරන්නේ? මනස කොහොමද භාවිත කරන්නේ? මෙන්න මේ ක්‍රමවේදයන් ඔස්සේ තමයි සියලු ආශ්‍රව ධර්මයන් අපිට ගෙවා දමන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොටස දර්ශනයෙන් අපි ප්‍රහාණය කරනවා. ඊට පස්සේ අනිකුත් ආශ්‍රව ධර්මයන්ගේ ප්‍රහාණය පිළිබඳව අපි කතා කරන්නට ගියාම ඒ එකින් එකින් එකින් එකින් වෙන වෙනම ආශ්‍රව කොටස් ප්‍රහාණය කරනවා කියන එක නෙමෙයි මෙතනදී අපි ගන්නට ඕනේ අර්ථය. නිවන් දකින්නට ඕන කෙනෙක් සෝවාන් මාර්ගය උපදවන්නට සෝවාන් මාර්ගඥානෙ උපදවන්නට යනවා නම් එයාටත් තියෙනවා එතනදී සෝවාන් මාර්ගයෙන් දර්ශනය තුලින් පහකල යුතු ආශ්‍රව කොටස දුරු කරනවා. එහෙනම් සෝවාන් මාර්ගඥානෙ උපදව ගන්න යනකොට එයාට සිද්ධ වෙනවා ඒ අවස්ථාවට ගැළපෙන විදිහේ සීලයක් සම්පූර්ණ කරන්නට. ඉන්ද්‍රිය සංවරයක් පවත්වන්නට සිද්ධ වෙනවා. ඒ වගේම පටිසේවණයෙන් පහකල යුතු ආශ්‍රව කොටස් තියෙනවා නම් එයා පටිසේවණයෙන් ඒ ධර්මයන් පහකල යුතු වෙනවා. අදිවාසණයෙන් පහකල යුතු කොටස් තියෙනවා නම් අදිවාසනාවෙන් පහකල යුතු වෙනවා. ඒ වගේම පරිවර්ජණයෙන් පහකල යුතු කොටස් තියෙනවා නම් පරිවර්ජණයෙන් පහකල යුතු වෙනවා. විනෝදනය කළ යුතු දේවල් තියෙනවා නම් විනෝදනය කළ යුතු වෙනවා. මානස් මනෝභාවය තුළ උපදින ඒ සංයෝජන ධර්මයන් විනෝදනය කළ යුතු දේවල් විනෝදනය කරනවා. ඒ වෙලාවේදී ආ සම්බොජ්ජංගයන් භාවිත කරනවා. භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු දේවල් තියෙන. එහෙනම් සෝවාන් මාර්ගයේ උපදවන්නටත් අපිට පේනවා අනිත් ධර්ම කොටස යාට උපකාර කරනවා කියන එක. අනිත් ධර්ම කොටස යාට උපකාර කරනවා සෝවාන් මාර්ගඥානෙ උපදවන්නට. කෙනෙක් එක මොහොතකදී එක ක්ෂණයකදී ආ සෝතාපට්ටි ඵලයටපත් වුණා කියලා කිව්වත් අපිට ඒ සෝවාන් මාර්ගයේ උපදවනකොට යම් විදිහකින් අර කාරණා අංග සම්පූර්ණව තමයි වෙන්නේ. එක මොහොතක වෙන්න පුළුවන්. ඒක ඇති වෙන්න යන කාලය නෙමෙයි. ඒ කියන්නේ ඒ ටික සම්පූර්ණ වෙන්න යන කාලය නෙමෙයි වැදගත්. ඒ ටික ඇති වෙලා තමයි ත්‍යාසෝතාපට්ටි ඵලයටපත් වන්නේ. ඒ අනුව බලන කල අපට හඳුනා ගන්නට පුළුවන්කම තියනවා. මේ මාර්ග ඥානයක් උපදිනවා නම් මේ ක්‍රමවේද 6ම එතන භාවිත වෙනවා කියන එක. මනසෙන් ඇති කරගන්න සීලය පිළිබඳව හැඟීමක් නැති කෙනෙකුට ඉන්ද්‍රිය පිළිබඳ සංවරත්වයක් නැති වෙන කෙනෙකුට එක ක්ෂණයකදී වුණත් මාර්ගයක් උපදවන්න පුළුවන් කමක් නැත්තේ නේද? එයාට ඒ මොහොතේදී ඇතිවන චිත්ත ඒකාග්‍රතාවයේ උපකාර වෙන්නම ඕනේ. එතකොට රක්කති මනින්ද්‍රයන් කියලා කියන්නේ මනින්ද්‍රියෙහි ආරක්ෂාව හිත විසිරෙන්නට නොදී ඒ කර්මණක පවත්වා ගැනීම ආශ්‍රවවලට සුදුසු පරිසරයක් නිර්මාණය නොකිරීම කියන තැනින් සංවරය එයාට පිහිටලා තියෙනවා. එතකොට සංවර වීම තුළින් පහකල යුතු ආශ්‍රව කොටස එයා පහ කරලා තියෙනවා. එතකොට එක මොහොතකදී සෝවාන් වෙනකොටත් එයාට සංවරා පහතබ්බා කියන කොටස අතහැරලා ගිහිල්ලා නැහැ එයා ප්‍රහාණය කළා තියෙනවා. මොකද චිත්ත ඒකාග්‍රතාවය යාට තියෙන නිසා. පටිසේවනා පහතබ්බා කියන දෙයේදී එයාට මේ එයාට අපේක්ෂා නැහැ. එයාගේ මේ වෙලාවේදී තියෙන මනෝභාවය ඇතුලේ මේ එක මොහොතක දෙයක් ගැන කතා කරන්න. එයාට ලස්සන ඇඳුම් පැළඳුම් ගැන හිත හිත ඉන්න, හොඳ ආහාර පාන ගැන කල්පනා කර කර ඉන්න, ගෙවල් දොරවල් බේත් හේත් ගැන හිත හිත ඉන්න ඒ දේවල් නැහැ. එයා මේ වෙලාවේදී මනස එකින් විනිර්මුක්ත වෙලා තියෙනවා. ඒ මට්ටමින් එක උපකාර කරනවා. මේ එක මොහොතකදී මාර්ගඵලයක් ලබන කෙනෙකුට උනත් ඒ ක්‍රමවේද හයම එයාගේ මනස ඇතුලේ භාවිත වෙනවා. දැන් එක මොහොතක මාර්ගඵලයක් නොලබන කෙනෙකුට උනත් අපි හිතමුකෝ ඤෙය්‍ය පුද්ගලයෙකුට යාට සිද්ධ වෙනවානේ ශීලයක පිහිටලා යෝනිසෝ මනසිකාරයේ වඩමින් යාට භාවනාව සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරගන්න තමන්ගේ මනසේ සඳහා සකස් කරගන්න සිද්ධ වෙනවානේ. අන්න ඒ සඳහා තමන්ගේ මනස සකස් කර ගැනීම සිද්ධ කරනකොට යෝනිසෝ මනසිකාරයේ සකස් කරගන්න තැනදී එයාට ඔය කියන අනිකුත් කරුණු ටික ඔක්කොම උපකාර කරනවා. මාර්ගඥානයක් උපදවන්නට යනකොට එයාට ওই කියන අවස්ථා හයම උපකාර කරන අවස්ථා තමයි හම්බෙන්නේ. එකක් විතරක් සම්පූර්ණ කරනවා කියලා අපි හිතමුකෝ දැන් එයා යනවා එක සංවර ආශ්‍රව ඇති කරන තැනක් විතරක් නතර කරන්න යනවා. අනෙක් ආශ්‍රව ඇති කරන තැන් ටිකෙන් ආශ්‍රව උපදිනවා. එකක් නතර කරන්න යනවා. අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම පරිවර්ජණයෙන් පහකල යුතු ආශ්‍රව කොටස් ටික කියමුකෝ. එයා යනවා මේ එයා ඡණ්ඩ හස්තිය දුරු කරනවා. නැතිනම් එයාට භෞතිකව කායික කායිකව අනතුරක් වෙන්න පුළුවන් පරිසරයෙන් ඈත් වෙනවා එයා. ඒකෙන් ඈත් වෙලා එයා මානසික සංවරය සඳහා එයා භාවිත කරන භාවනාවෙන් පහකල යුතු කොටස් ගැන එයා බලන්නේ නැහැ. විනෝදනය කළ යුතු දේවල් ගැන එයාගේ පුනරීක්ෂණයක් නැහැ. ඊට පස්සේ අනිකුත් කොටස් පිළිබඳවත් එයාගේ අවධානයක් නැහැ. මෙන්න මේ විදිහේ දේවල් පිළිබඳව සැලකිල්ලක් නැතිව එයා අර කියන අර ටික විතරක් හිතනවා. පුළුවන් ද නිවන් දකින්න? පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ හින්දා එකින් එකට එකින් එකට මාර්ගඥාන උපදවනවා කියන එක වෙන්නේ නැහැ. මාර්ගඥානයක් උපදවනවා කියන තැනක ඔය ආශ්‍රව ප්‍රහාණය කළ යුතු හය ක්‍රමෙම භාවිත වෙනවා. ගොඩක් වෙලාවට මේ බොහෝ දෙනෙක් මේ සබ්බාස්ව සූත්‍රයේ වරදවා භාවිත කරන බවක් අපට දකින්නට තියෙනවා. ඒකට හේතුව තමයි මුලින්ම අර දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටස කියන නිසා ඇතම් කෙනෙක් බොහොම ඉක්මනට දෘෂ්ටිගත වෙලා අදහස් ප්‍රකාශ කරන ආකාරයක් අපට දකිනවා මේ භාවනාව භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව කොටස ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන අන්තිමේටමනේ. එහෙනම් අන්තිමේටම තමයි අපි ආශ්‍රව දුරු කරන්න ඕනේ කියලා. එහෙම අන්තිමේටම ආශ්‍රව දුරු කරන්න නැතිනම් මේ භාවනා කරන්න ඕනේ අන්තිමේටම කියලා කෙනෙක් හිතනවා. එහෙම අන්තිමේටම භාවනා කරන්න ඕනේ කියලා එකක් නැහැ. දැන් බොජ්ජංග නැතුව දැන් එතන අපි කතා කරන්නේ බොජ්ජංග භාවනාව ගැනනේ බොජ්ජංග වඩන විදිහ ගැනනේ බොජ්ජංග නැතුව කෙනෙකුට සෝවන් වෙන්න පුළුවන්ද සති සම්බොජ්ජංගේ නැතුව සෝවන් වෙන්න පුළුවන් බෝධිහංගනේ බොජ්ජංග කියලා කියන්නේ නිර්වාණයට අභිමුඛ ධර්මනේ එහෙනම් මාර්ගය සති සම්බොජ්ජංගේ නැතුව කොහොමද සම්මා සතිය උපදින්නේ ලෝකෝත්තර මාර්ගයනේ සෝවන් කියලා සෝවන් මාර්ගය හැටියට අපිට හම්බ වෙන්නේ එහෙනම් සති සම්බොජ්ජංගේ නැතුව යාට සම්මා සති උපදිනවද? ඉතින් ඒක වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා භාවනාව කියලා කියන්නේ සෝවාන් මාර්ගයටත් උපකාර වෙන සකුදාගාමි අනාගාමි අරිහත් මාර්ගයටත් උපකාර වෙන දෙයක්. භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව සඳහා උත්සාහවත් වෙනවා කියනකොට එයාට සෝවාන් මාර්ගය උපදවා ගන්නත් එයා උත්සාහවත් වෙනවා. සකුදාගාමි අනාගාමි අරිහත් මාර්ගය උපදවන්නත් එයා උත්සාහවත් වෙනවා. විනෝදනය කළ යුතු දේ විනෝදනය කරනවා කියලා කියන්නේ විනෝදනයෙන් පහ කළ යුතු ආශ්‍රව විනෝදනය කරනවා කියලා කියන්නේ ඒකටම තමයි. ඒකට එයා හිතේ තියෙන මේ ඒ කෙලෙස් සහිත විතර්කයන් හඳුනාගෙන ඒක නැවත නූපදින ස්වභාවයට පත් කිරීම සඳහා එයා වෑයම් කරන එයා උත්සාහවත් වෙනවා. වෙනතන මේ ක්‍රමවේද 6 ඇතුළෙම ඒ ඒ මොහොතේදී සිද්ධ වෙන්නේ මොකද්ද? සෝවාන් මාර්ග දර්ශනයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් දුරු කරනවා. ආශ්‍රවයන් විදිහට ගත්තොත් ditthාශ්‍රවේ නූපදින ස්වභාවයටපත් කරනවා. සකදාගාමී මාර්ග දර්ශනයෙන් එකක් දර්ශනයක්. සෝතාපන්න මාර්ග දර්ශනයට වඩා එකක් දර්ශනයක්. එයාට ditthිය නැති කරන්න නෑ. ditthිය දැන් තියෙනවා. කියන්නේ සම්මා දිට්ඨිය කියන එක තුළ එහු පිහිටලා ඉන්නවනේ. ඒ නිසා සම්මා දිට්ඨිය තියෙන නිසා මිත්‍යා දිට්ඨිය නෑ දැන්. මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්න ඕනේ කියලා එකක් නෑ. හැබැයි තාම කාමරාග පටිකාදී දුරු වෙලා නැහැ. එහෙනම් එයාගේ දර්ශනය අරව දුරු කරන්න තරම් තව වැඩෙන්න තියෙනවා දර්ශනය. දිට්ඨිය දුරු කරන්න පුළුවන්කම තිබුණට තාම මේ දර්ශනය සුදුසු නැහැ මේ කාමරාග පටිගාදිය දුරු කරන්න. එයා මොකද කරන්නේ? නැවත උත්සාහවත් වෙනවා. එතකොට කාමරාග පටිගයන්ගේ තුනී බවටපත් වෙනවා. අනාගාමී මාර්ගයෙන් කාමරාග පටිග දුරු කරලා දානවා. හැබැයි ඒ දර්ශනය තාම දක්ෂ නැහැ රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිජ්ජා දුරු කරන්න. ඒක තවදුරටත් භාවිත කිරීම ඇතුලේ අර සංයෝජන ධර්ම ටිකක් දුරු කරලා දානවා. සියලු ආශ්‍රව ධර්මයන්ගේ ගෙවා දැමීම ඒ මොහොතේදී සිද්ධ වෙනවා. එහෙනම් මේ සබ්බාසෝ සූත්‍රයේදී මේ කියන ධර්ම 6ම මේ කියන 6ම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ආශ්‍රව දුරු කරන අවස්ථා හයක් හැටියට. ඒ කියන්නේ මේ එක තැනක ආශ්‍රව ප්‍රහාණයක් තියෙනවා නම් සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණයක් තියෙනවා නම් මේ 6 මේ දෙනවා. සකදාගාමී අවස්ථාවේ තියෙනවා මේ 6 මේ දෙනවා. අනාගාමී අවස්ථාවේ තියෙනවා මේ 6 මේ දෙනවා. අරිහත් මාර්ගය උපදවනවා මේ 6 මේ දෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව මොනවාද ඒ කෙනාට කියලා. ඒ සෝවාන් මාර්ගයෙන් වගේම සකදාගාමී මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු දේවලුත් තියෙනවා. යම් දර්ශනයක් භාවිත නොකිරීම නිසා නම් කාමච්ඡන්දේ උපදින්නේ. ඒක සෝවාන් වුණත් ඒ පුද්ගලයාට කාමරාගය තියෙනවානේ. එහෙනම් ඒකට දර්ශනය තව පැහැදිලි වෙන්න ඕනේ යාට. දිත්තාශ්‍රය උපදින්නේ නැහැ. හැබැයි දර්ශනයෙන් දුරු කරන එකම ආශ්‍රවය දිත්තාශ්‍රවය විතරක් නෙමෙයි. කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව දුරු කරන දර්ශනය. ඒක දුරු කරන්නේ කොහොමද? අරිහත් මාර්ග දර්ශනයෙන් තමයි යාට මේ දේවල් ටික දුරු වෙන්නේ. ඒ නිසා ඒ වගේ තැනක අපි මේ විදිහට තේරුම් ගැනීම තුළ අපිට නිවැරදිව එහි අර්ථය ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක වරදවා ගැනීම ඇතුළේ තමයි අර මම කියපු විදිහට සෝවාන් වුණාම විතරයි කෙනෙකුට භාවනා කරන්න ඕනේ සබ්බාස සූත්‍රය අරගෙන බලන්න කියන අන්තිමේටම තමයි භාවනාවට මේ ඉඩ දීලා තියෙන්නේ කියලා උදාහරණයක් ඇටියට කියනවා. එහෙනම් හිතන්නකෝ වෙනතුනේ පරිවර්ජනා පහතබ්බා තියෙන කොතනද කියලා. ඡන්දාශ්‍රය අත්තු මේ වගේ මේ මේ කඳු හෙල් ප්‍රපාතය මේවා මේ වගේ ඈත් වෙලා තමන්ට හිත වඩන්න පුළුවන් පරිසරයක් ඇසුරු කරනවා කියන එක. ඒක තියෙන්නේ පස්සේනේ. එතකොට මේ සෝවාන් වෙන්න කලින් මේ ඔය නපුරු ඇත්තු ඉන්න තැනට එහෙම ගියාට කමක් නැහැ. සෝවාන් වුණාට පස්සේ තමයි ඒකටත් යන්න එපා කියලා තියෙන්නේ. එහෙම ධර්මයේ අර්ථ ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට ඔයගේ තියෙන කෘත්‍ය කාරණාත් ගොඩක් වෙලාවට මතක් කරන්නේ යම් කිසි කෙනෙක් ඒ බඳු දෘෂ්ටිගත බවට පත් වෙලා ඔබවත් ඒ බඳු දෘෂ්ටියකට පත් කරන්න උත්සාහවත් වෙනවා නම් ඔබ සතුව පිළිතුරක් තියෙන්න බෑ. ඒකට කෙනෙක් කියනවා නම් භාවනාව දේශනා කරලා තියෙන අන්තිමේටම බලන්න දර්ශනයෙන් පහ කර යුතු ටික කොටස පහ කළාට පස්සේ තමයි භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස තියෙන නිසා භාවනා කරන්න ඕනේ පස්සේ කියලා කවුරු හරි කියනවා නම් ඔබට දැන් පිළිතුරක් තියෙන. එහෙනම් පරිවර්ජණයෙන් පහ කරන්න තියෙන ඒවා පහ කරන්න තියෙන්නේ දර්ශනයෙන් පහ කළ යුතු දේ පහ කළාට පස්සේනේ. එහෙනම් චණ්ඩයතා චණ්ඩාශ්‍රය මේ වගේ තමන්ට කායිකව කරදර වෙන්න පුළුවන් ඒවාස් දුරු කරන්න ඕනේ සෝවන් වුණාට පස්සේ ඊට කලින් ඡන්ද ඇතා ළඟට ගියාට කමක් නැහැ. ඡන්ද අශ්ව බල්ලෝ වගේ සත්තු ළඟට ගියාට ඒ අය හැපුවට කමක් නැහැ සෝවන් වෙන්න මේ කලින් සෝවන් වුණාට පස්සේ තමයි යන්න හොඳ නැත්තේ කියලා ඔබටම ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට දැන් ওই විදිහට අපිට අර ධර්මය අනෝබෝධය නිසා බොහෝ දෙනෙක් ඇති කරගන්න ගැටලුවලට පිළිතුරු ලබා දීමක් ඔබට සිදු කරගන්න පුළුවන්කම තියෙනවා ධර්මයේ සන්නද්ධ වීම ඇතුලේ. එකක් ඔබ බේරෙනවා. ඔබ දෘෂ්ටිගත දෘෂ්ටීන්ට හසු වෙන්නේ නැහැ. බොහොම බරපතල ලෙස සමාජගත කරන්න උත්සාහවත් වෙන වැරදි දැකීමක් තමයි සෝවාන් වුණාට පස්සේ තමයි අපි මේ භාවනා කරන්න ඕනේ. එතකන් මොකුත් කරන්න ඕනේ. එතකන් ඔහෙ හිටියාම හරි කියන එක ඒක තමන්ගේ හිත වංචාවටපත් කරගන්න හදන ක්‍රමයක් මිසක මේ සත්‍ය දෙයක් නෙමෙයි කියන එකයි පැහැදිලි කරන්නට විශේෂයෙන් අවශ්‍ය වුනේ. ඊට පස්සේ අපිට යොමු වෙලා තියෙන ගැටලුව දිහා අපි බැලුවොත් එහෙම සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස සහ විචිකිච්ඡා යන සංයෝජන ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා භාවනාව වැඩි යුතු ආකාරය පැහැදිලි කර දෙන්නට කියලා විමසීමක් කරලා තියෙනවා. ඉතින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කිරීම සඳහා භාවනාව වැඩි යුතු කියලා කියන්නේ සෝවාන් වීම සඳහා භාවනා කළ යුතු විදිය. ඇත්තටම සෝවාන් වීම සඳහා අපි මොකද්ද කරන්න ඕනේ? සෝවාන් වීම සඳහා කල යුත්තේ වෙන කිසිම දෙයක් නෙමෙයි. ඔබ කල යුත්තේ පංච උපාදානස්කන්ධයේහි හට ගැනීම සහ වැයවීම දැකිය යුතුයි. පංච උපාදානස්කන්ධයේහි හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කළ යුතුයි. ඒක තමයි ඔබ කල යුතු දේ බවට පත් වෙන වෙන මොකක්වත් නෙමෙයි. පංච උපාදානස්කන්ධෙහි හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කිරීම. ඒතර කෙනෙකුට හිතෙනවා අපිට සීලය ඕනේ නැද්ද? අපිට එන සමාධිය ඕනේ නැද්ද? නෑ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්න පුළුවන් කමක් නෑ මේ හොරකමේ යමින් සත්තු මරමින් මේ විදිහේ ඉන්න කෙනෙකුට. පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්න පුළුවන්කම තියෙන්නේ ඉස්සෙල්ලා පංච උපාදානස්කන්ධය කියන එක හඳුනාගත්ත කෙනෙකුටනේ. සත්පුද්ගල බව මත දැඩිව පිහිටා ඉඳමින් ඉන්න සත්තු ගැන මේ තරහෙන් එහෙම නැතිනම් මේ ඒ විදිහට අනුන්ගේ දේවල් පිළිබඳ ලෝභයෙන් හොරකම් කරගෙන යන්න පුළුවන් මනෝභාවයක ඉන්න කෙනෙකුට පින්නතුනේ මේ පංච උපාදානස්කන්ධය කියන එක ගැන නුවණක් පිහිටන්නේ නැහැ. එයාට තියෙන සත්පුද්ගල බව දැකීමක්. එහෙනම් අපි කොහොමද සෝවන්නෙන් අපි කරන්නේ? ඉස්සෙල්ලා සිල්වත් වෙනවා. සිල්වත් වෙනවා කියන තැනින් කියන්නේ සීලය විතරක් අරගෙන අපි ගෙදර ගිහිල්ලා කවදා හරි මේ Tamanට ඇති කියලා හිතනකම් සීලය රකින්නවා කියන එක තුළ නිකම්ම සිල් සමාදන් වෙලා ඔහේ ඉන්නවා කියන එක නෙමෙයි. දැන් ඔබට සිද්ධ වෙනවා දර්ශනයෙන් යුක්තව ශීලයක් සම්පූර්ණ කරන්න. ඒකනේ කරණීයමෙත්ත සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ශීලවා දර්ශනේන සම්පන්නෝ. ශීලවා දර්ශනේන සම්පන්නෝ. සිල්ලතෙක් වෙනා ඉන්නවා දර්ශනයකින් යුක්තව. එයාට දර්ශනයක් තියෙනවා. කොහොමද ආශ්‍රව දුරු වෙන්නේ කියන එක ගැන යාට දර්ශනයක් තියෙනවා. කොහොමද මේ සංයෝජන බිඳෙන්නේ කියන එක ගැන දර්ශනයක් තියෙනවා. දර්ශනයෙන් යුක්තව සිල්වත් වෙනවා. මොකද යාට තියෙන දර්ශනය, යාට දර්ශනයක් තියෙනවා. මේ පංච පාදානස්කන්ධයක්ම හටගෙන පංච පාදානස්කන්ධයක්ම නිරුද්ධ වෙනවා නේද කියන මේ දර්ශනය එයාගේ මනස තුල භාවිත කරන්න දැන් එයාට තියෙනවා. එතකොට එයා ලෝකයේ පිළිබඳව දකිනවා පංච පාදානස්කන්ධයක්ම උපදිනවා පංච පාදානස්කන්ධයක්ම නිරෝධයටපත් වෙනවා. පංචපාදානස්කන්ධයක්ම නැවත හටගෙන පංචපාදානස්කන්ධයකම Nirodhe සිද්ධ වෙනවා. මොහොතින් මොහොත ස්කන්ධ සමූහයක හට ගැනීම සහ ස්කන්ධ සමූහයක වැයවීම පිළිබඳව නුවණින් දකින්නට පුළුවන්කම තියෙනවා. ස්කන්ධ සමූහයක හට ගැනීම සහ ස්කන්ධ සමූහයක වැයවීම පිළිබඳව නුවණින් දකින කෙනාට පුළුවන්කම තියෙනවා ස්කන්ධයන් පිළිබඳව වැරදි විදිහට සත්පුද්ගල බව පවත්වලා ඒ පිළිබඳව අකුසල් සිද්ධ නොකරන තත්වයටපත් වෙන්න. ස්කන්ධ ටිකක් පිළිබඳව අනෝබෝධය නිසානේ සතෙක් කියලා හිතාගෙන කෙනෙක් මරන්න යන්නේ. ඒ තුලනේ ප්‍රාණඝාතයේ තියෙන සත්වයක් කියන එක මත. හොරකම් කරන්න යන්නේ වටිනා දෙයක් කියන කියලා දකින්න එක මත. හැබැයි වටිනාකම කියලා දකින්න එක බොරුවක් කියලා තේරෙන කෙනෙකුට සත්වයක් කියලා දකින්න එක බොරුවක් කියලා තේරෙන කෙනෙකුට එයාට ගිහිල්ලා හොරකමක් කරන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. එයාට ගිහිල්ලා කෙනෙක් මරන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. කෙනෙක්ව හම්බ වෙන්නේ නැහැ. එයාට පේනවා හටගත්තු ධර්මය ඉතුරු නැතුව වැය වෙනවා, නිරෝධයටපත් වෙනවා කියන ඒ අවබෝධය එයාගේ ජීවිතය තුළ තියෙන දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා එයාට ඒ බඳු අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපිට සෝවාන් වීම සඳහා එනම් කළ යුතු දේ මොකද්ද? පංච උපාදානස්කන්ධය හඳුනගන්න. ඒක තමයි ඔබ කළ යුතු දේ බවට පත් වෙන්නේ. පංච උපාදානස්කන්ධය හඳුනගන්න. ආශ්‍රව උපාදානයන්ගෙන් මේ ස්කන්ධ ටික ඇසුරු වෙනකොට අපිට මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ගොඩනැගිලා පංච උපාදානස්කන්ධයක් පරිහරණය වෙනවා කියන තැන. ඇහැට පෙනෙන රූපාදී ධර්ම ඒ ඒ තැන හසගෙන නිරුද්ධ වෙන තැනක නේද මේ අම්මා තාත්තා දුව පුතා වටින නොවටින දේවල් කියලා අපි හදාගෙන විඳින්නේ. එතකොට හිත පැත්තෙන් උපද්ද ගන්න සංකල්පනාව බාහිර රූපයට දාලා බලන මෝඩකම ඇති වෙන්නේ නැති වෙන්නේ ඔබේ මනස පවත්වන්නට උත්සාහවත් වෙන්න. නිරන්තරයෙන්ම හිතට ඇතිවෙන අරමුණු, ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ මේ දේවල් පැත්තට තමන්ගේ මනසේ පවතින සංකල්පනාවන් පතිත කරලා ඒ රූපය අම්මා රූපය දරුවා රූපය ගෙවල් දොරවල් රූපේ වටින දේවල් රූපේන වටින දෙයක් හැටියට ගන්නකම ඇතුලේ සිද්ධ වෙන යථාර්ථය දකින්න. රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන තැනක නේද මේ අම්මා කියන දැනගැනීම ඇති වෙන්නේ. හිතේ තියෙන සංකල්පනාව එහෙම නැතිනම් මේ මනෝ විතරකය රූපෙට සීමා වෙනකොට නේද රූපය අම්මා වෙලා පේන්නේ. දැන් වෙනදා රූපය අම්මමයි කියලා අල්ලගත්ත කෙනාට දැන් පේන්න පටන් ගන්නවා රූපය හටගෙන නිරුද්ධ වෙන දෙයක් වෙනකොට මේ රූපය අම්මා කියලා අපි දැනගන්න එකක් නේද වෙන්නේ. ඒකත් හිත පැත්තෙන් ඉපදිලා ඉතුරු නැතුව නැති වෙලා යන එකක් නේ. ඔන්න ඔය දර්ශනේ ටිකෙන් ටික ටිකෙන් ටික එයාට අවශෝෂණය වෙන්න පටන් ගන්නවා. එයාගේ ජීවිතයට එනවා. මොකද වෙන්නේ? දැන් රූපය පිළිබඳව දික්ටිගත මට්ටමකින් එයා පිහිටා සිටියානම් අම්මා ඉන්නවා අම්මා දකින මම නම් වූ කෙනෙක් මේක දිගට ඉන්නවා කියලා රූපේ පැත්තේ ආත්මයක් දකින ගතිය තිබුණා නම් අන්නේ රූපේ පැත්තේ ආත්මය දකින සක්කාය දිට්ඨිය ගැන ටික ටික දුර වෙලා යන්න පටන් ගන්නවා පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන දිට්ඨියන සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච පාදානස්කන්ධය පිළිබඳව අම්මමයි තාත්තමයි දරුවමයි මේ වටින නොවටිනකම් තියනවමයි කියලා දැඩිව අල්ලගත්ත පරාමර්ශණය කරගත්ත දේ. රූපං අත්තතෝ සමනපස්සති රූපේ ආත්මයක් හැටියට දකින ඔය ඉන්නේ ආත්මයක් වූ අය කියලා. එහෙම දකිනකොට අපිට පේනවා මේ ආත්මයක් නෙමේ හටගෙන නැති වෙන රූපයක් තියෙන තැනක අම්මා කියලා මේ පැත්තෙන් නේද දැනගන්නේ. දැනගන්න දේ රූපෙට සීමා කරලානේ අපි අම්මා කියලා විඳින්නේ. අර රූපය පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති කරගන්න වැරදි විදිහට අම්මා කියලා හදාගත්ත තැනින් අපි ටික ටික මිදෙන්න ගන්නවා. දැන් මොකද වෙන්නේ? වැරදි විදිහට හදාගත්ත ලෝකේ හැසිරෙන තැන අපිට සිහිය සහ නුවණ තියනවා. මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන අවබෝධයෙන් ඉන්න. ඒ අවබෝධයෙන් ඉන්න පුළුවන්කම තියනවා නම් ඔබ ඒක ඇතුලේ රැවටෙන්නේ නැහැ. අවබෝධයෙන් ඉන්න පුළුවන්කම තියනවා නම් ඔබ ඒක ඇතුලේ රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ අවබෝධයක් නැතුව හිටියොත්. හීනය ඇතුලේ ඉන්නකොට ඔබට බය වෙන්නේ හරි හීනය ඇතුලේ රැවටෙන්නේ හරි ඔබට ඔබ ඉන්නේ හීනයක කියලා ඔබ දන්නේ නැති වුනහමනේ. ඔබ හීනයක් ඇතුලේ ඉන්නකොට හීනක ජීවත් වෙනකොට ඔබට ඒක ඇතුලේදී බය වෙන්නේ ඉන්න කෙනාට කරදරයක් වෙනවා කියලා ඔබට ඇති වෙන හැඟීමත් එක්කනේ. ඒකේ ඇත්ත නැතින නැති එක නිසානේ මේක හීනයක් කියලා. යම් විදිහකින් ඔබට හීනය හීනයක් විදිහට දකින්න පුළුවන්කම තිබුණා. හීනේ හීනයක් විදිහට දකින්න පුළුවන්කම තිබුණා. ඔබ ඒකෙදි බයටපත් වෙන්නේ නැහැ. කොච්චර බය හිතෙන දෙයක් ආවත් ඔබ බයටපත් වෙන්නේ නැහැ. ඇයි ඔබ දන්නවා ඒක හීනයක්. ඒක යථාර්ථයක් නෙමෙයි. හීනේ හීනයක් විදිහට ඔබට හීනේ ඇතුලෙන් දකින්න පුළුවන් අත්දැකීමක් ආවොත් ඒක ඊටාම වටිනවා. එතකොට ඔබට හීනයක් ඇතුලේ බය වෙන්නේ නැහැ. හීනයක් ඇතුලේ තැවෙන්නේ නැහැ. මේ ජීවිතේත් අපිට එක පැත්තකින් ගත්තාම එක විදිහකට හිතුවොත් හීනයක් වගේ තමයි අපි Tamangeම මනෝවිඤ්ඤාණය පැත්තෙන් ඇති කරගන්න සංකල්පනාවන් බාහිර රූපයට දාලා හදාගත්ත තාත්වික හීනයක්. ඒ හීනේ ඇතුලේ අපිට සිහිය තිබුණොත් අපි මනෝවිඤ්ඤාණය පැත්තේ උපදව ගන්න දේ රූපයේ පැත්තේ තියෙන යථාර්ථයත් අපිට තේරුණොත් යථාර්ථය එකක් වෙනකොට හීන පැත්තේ තිබුණ දේ පිළිබඳව නුවණක් අපිට නිකම්ම තිබුණොත් අපිට එදිනෙදා ජීවිතය ඇතුළේ අපි රැවටෙන්නේ නැහැ. ඒක තමයි අර ආශ්‍රව දුරු කරන ආර්ය දර්ශනය උපදවන්නට සමර්ථ වෙන දේ බවටපත් වෙන්නේ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? ওই දෙක දෙකක් කරගන්න එක. හීනේ ඇතුළේ නුවණ තියාගන්නවා වගේම අපි පංච පාදානස්කන්ධය ඇතුළේ නුවණ තබා ගැනීම තමයි අපි කළ යුතු දේ වෙන්නේ. පංච පාදානස්කන්ධය ඇතුළේ නුවණ තබා ගන්නට පුළුවන් නම් ඒක බොහෝ දෙනාට උපකාර කරනවා බොහෝ දෙනාට හේතු වෙනවා නිර්වාණ අවබෝධය සඳහා ඒක සෝවන් මාර්ගඥානය උපදවා ගැනීම සඳහා ඒ හින්දා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කියන මේ සංයෝජන ධර්ම දුරු කරන්න අවශ්‍ය නම් කෙනෙකුට කළ යුතු වෙන්නේ පංච උපාදානස්කන්ධෙහි හට ගැනීම වැයවීම පිළිබඳව දැකීමම තමයි ඔහු විසින් සිද්ධ කළ යුතු දේ බවට පත් වෙන්නේ ඒක සාක්ෂාත් කරනකොටම එයාට මේ සංයෝජන ධර්ම දුර වෙනවා. ඉතින් ඒක මනස තුළ භාවිත කරන්න පුළුවන්කම තියෙන බැරි කමක් නැහැ. මේක 아무තු කළ නොහැකි විද්‍යාවක් නෙමෙයි. මේක ප්‍රායෝගිකව ඔබට කරන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ නිසා මනස එතන අප්‍රමාදීව භාවිත කරන්නට කියලා ඔබට සිහිපත් කරනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය අපිට යොමු වෙලා තියෙනවා. ආයතනයන්ට රූප ගැටෙන විට උපාදානස්කන්ධ පහම හටගෙන නැති වෙන බව දැනීම සහ උපාදානස්කන්ධ පහ වෙන්වෙන් වශයෙන්ගෙන ඒවායේ හට ගැනීම සහ නැතිවීම දැනීම යන දෙකෙන් එකක් භාවිතා කිරීම විදර්ශනාවට ප්‍රමාණවත්ද කියලා ආයතනයන්ට රූප ගැටෙන විට උපාදානස්කන්ධ පහ හටගෙන නැති වෙන විදිහ සහ උපාදානස්කන්ධ පහ වෙන්වෙන් වශයෙන් අරගෙන ඒ පිළිබඳව මෙනෙහි කිරීම කියන එක දෙකෙන් ඔය දෙකම භාවිත කිරීමෙහි ගැටලුවක් ඇත්තේ නැහැ කෙනෙකුට ඇහැට රූපයක් වෙන තැනක නුවණ පවත්වන්නත් පුළුවන් නැතිනම් රූප උපාදානස්කන්ධය කියන්නේ මේක වේදනා උපාදානස්කන්ධය මෙහිමයි සංඥා උපාදානස්කන්ධය මෙහිමයි කියලා දකින්න පුළුවන් මේ දෙකෙන් වඩාත්ම ප්‍රායෝගිකව ඔබේ ජීවිතයේහි ආශ්‍රව දුරු කර ගැනීම සඳහා උපකාර කරන දේ බවටපත් වෙන්නේ බොහොම බලාත්මක දේ බවටපත් වෙන්නේ අර පළමු දේ. ඒ තමයි ආයතනයකට ගෝචර වෙනකොට යම් දෙයක් අන්න එතන නුවණ පවත්නවා කියන එක. ඒකට උපකාරයි පංචපාදානස්කන්ධය පිළිබඳව වෙන වෙනම පවත්වපු දහම් මානසිකාරය. ඒ මානසිකාරය තියෙන කෙනාට තමයි නුවණ පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැට රූපයක් ගැටෙනකොට ඒ රූපය වෙත නැඹුරු නොවීම සඳහා සිහිය නුවණ පවත්වන්න පුළුවන්. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය වෙත නැඹුරු නොවීම සඳහා ඔබට සිහිය සහ නුවණ පවත්වන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ මේ ආකාරයන්ගෙන් ඔබට ඒ රූපාදී ධර්මයන් පිළිබඳව ආයතන ගෝචර වෙන කල්හි බාහිර ආයතන මනසේ අත්දැකීම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් වෙත පවත්වන්නේ නැතුව ඉන්න හැකියාව ලැබෙනවා අර වෙන්වෙන්ව මානසිකාරයේ පැවැත්වීම තුළින් ඒකත් අවශ්‍යයි හැබැයි ආශ්‍රව ධර්ම ගෙවා දැමීම සඳහා භාවිත කරනකොට බලාත්මක දේ බවට පත් වෙන්නේ. ඔබට බෙහෙවින් උපකාර කරන දේ බවට පත් වෙන්නේ මොකක්ද? ඔබට බෙහෙවින් උපකාර කරන දේ බවට පත් වෙන්නේ ආශ්‍රව සංයෝජන ධර්ම ඇතිවන තැනදී ඒක දුක් කිරීම. ඒ කියන්නේ ඇහැට රූපයක් ගැටිලා ඒ පිළිබඳව ආශ්‍රව සංයෝජන සහිත මනසින් ඇසුරු වෙන තැනක ඒක අනිත් පැත්තට පෙන්වලා දෙන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවේදී තමයි ආශ්‍රව ධර්ම ගෙවා දමන්නට සමර්ථ වෙන්නේ. ඒ හින්දා භාවිත කරන්න ඕනේ මොකක්ද වැඩිපුර? නුවණ භාවිත කරන්න ඕනේ කියලා මම කියන්නේ. ඇහැට රූපයක් ගැටෙනකොට ඔබ රූපයට සීමා නොවි ඉන්න බලන්න ඕනේ. සීමා වෙන තැනක දැනගෙන සීමා වෙන්න බලන්න. මානසික අත්දැකීම සහ රූපේ නිරෝධය පිළිබඳව හිත තබාගෙන අන්න එතකොට අපිට එතනදී රැවටීමකට ලක් වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී අපි රැවටීමකට ලක් වෙන්නේ නැහැ. නුවණ පවත්වන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒ ක්‍රමවේද දෙකෙන් පළමු ක්‍රමය ඊටාම සාර්ථකයි අපිට මේ භවනාවකදී භාවිත කිරීම කියන එක. ඒ කියන්නේ ආයතන ගෝචර වෙනකොට යම් දෙයක් එතන පංචපාදානස්කන්ධයේ උපදින විදිහ ගැන සිහිය පවත්තන එක පංචපාදානස්කන්ධය පිළිබඳව එතනදී හට ගැනීම සහ වැයවීම අනුව බලමින් මනසෙහි ඇතිවන විතර්කයන් රූපයට සීමා කරන්නේ නැතුව, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට, මනසේ ගෙනෙන අරමුණු වලට සීමා නොකර ඉන්න තැනකින් Tamanට නුවණ පවත්වන්න පුළුවන් නම් ඒ පවත්වන්න පුළුවන්කම තියෙන මේ වෙලාවේදී හටගන්න ස්කන්ධ පංචකයේ තේරුම් ගැනීම ඇතුළේනේ, පාදානස්කන්ධ පහ තේරුම් ගැනීම ඇතුළේනේ. අන්න ඒ අවබෝධය තුළ තමයි ආශ්‍රව ධර්මයන් ගෙවා දමන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක බොහොම සාර්ථක සහ වේගවත්ම ක්‍රමයේ බවට පත් වෙනවා. ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා චක්කුන් අත්භාව සම්පන්නයි. චක්ෂුෂය පිළිබඳව කතා කරනකොට අත්භාව පරියාපන්නෝ කියලා වචනයක් අපිට හම්බෙනවා. මම හිතන්නේ ඒක වෙන්නේ නැති. යන්නෙහි තේරුම පිළිබඳව අහලා තියෙනවා. චක්කුන් අත්භාව පරියාපන්නං කියනකොට ඇස ආත්ම භාව පරියාපන්නයි. අත්භාවයට අනුව ගිහිල්ලයි කියලා කියන්නේ ඒ ඇහැ රූප චක්කු විඥාන කියන තුන්දෙනාගේ එකතුවත් එක්කනේ අපිට දර්ශන කෘත්‍ය සිද්ධ වෙන්නේ. අපි බුදුදහම ඇතුලේ කතා කරන්නේ නැහැ කොතනකදීවත් ආත්මයක් තියනවා හෝ නැහැ හෝ කියන දෙයක් ගැන කතා කරන්නේ නැහැ. ආත්මයක් ඇත හෝ නැත කියන්නේ නැහැ. ඇයි තියනවා කියන්න පුළුවන් කමක් නැහැ ධර්ම ටික නිරෝධයට පත්වන නිසා අපිට නැහැ කියන්න පුළුවන් කමක් නැත්තේ ධර්මයන්ගේ හට ගැනීමක් තියෙන නිසා පවතින ආත්මයක් නැහැ. එක දිගට තියෙන ආත්මයක් නැහැ. ඇයි එක දිගට තියෙන ආත්මයක් නැත්තේ? ඒ ධර්ම සංතතියක හට ගැනීම සහ වැයවීම වෙන නිසා. අත්භව පරියාපන්නයි කියලා කියන වචනයෙන් අපි තේරුම් දෙකක් කතා කරනවා. එකක් තමයි ඒ ඒ ආත්ම භාවයට අනුව තමයි ඇස පිහිටා සිටින්නේ කියන එක. ඒ කියන්නේ ඒ ඒ සත්වයින්ට ඒ ඒ සත්වනිකායන්ට අනුරූපීව ඒ ඒ අයගේ ඇහැට අනුව තමයි ලෝකය නිර්මාණය වෙන්නේ. එතනට අනුව ඇහැ වෙනස් වෙනවා. ඒ නිසා තත්ත්වභාව පරියාපන්නයි කියලා කියනවා. හැබැයි වඩාත්ම මේකෙදී දීපණය වන අර්ථය හැටියට හඳුනා ගන්න පුළුවන්කම තියෙන එක තමයි ආත්ම භාවය අනුගිය දෙයක් ඇහැ කියන්නේ. ඇයි ආත්ම භාවය අනුගියා කියලා කියන්නේ? ආත්ම භාවය අනුගියා කියලා කියන්නේ මේ ධර්ම ටික ඇතිකල්හි මේ මේ ටිකම තමයි කෙනා බවට පත් වෙලා තියෙන්නේ. පෙනීම කියන දේ මත තමයි අපි මම කියන පුද්ගලත්වයට ගිහිල්ලා තියෙන්නේ. ඒ ටික මොකද වෙන්නේ? ඒ මොහොතේම නැති වෙලා යනවා. ඒ ටික ඒ මොහොතේම නැති වෙලා යනවා. කියන්නේ ආත්මයක් තියනවා හෝ නැහැ හෝ කියන තැනකට යන්නේ නැතුව මේ හේතු ඇති කල්හි හටගත්තා. හේතු නැති වෙනකොට ඒ ධර්ම ටික නැති වෙනකොට එහෙම දෙයක් ගැන පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ආත්ම භාවය අනෝජිය දෙයක් හැටියට පෙන්වන්න පුළුවන්කම තියෙන මොකක්ද මේ වෙලාවේදී? ඇහැ තමයි පෙන්වන්න පුළුවන්කම තියෙන ප්‍රසාදයේ පැත්ත තමයි පෙන්වන්න පුළුවන්කම තියෙන කන නාසය දිව කය මේ ටික තමයි පෙන්වන්න පුළුවන්කම තියෙන. ඒ නිසා අත්භව පරියාපන්නයි කියන තැනදී මේ අවස්ථාවන් ටික ආත්ම භාවයේ අනුෝගියා කියලා පෙන්වනවා. මොකද මේ ආත්ම භාවයේ අනුෝගියපු ධර්ම ටිකක් මත තමයි අපිට පේනවා, ඇහෙනවා, විඳිනවා, දැනගන්නවා කියන දේවල් වලට අවකාශය සැලසিলা තියෙන්නේ. ඒ මත තමයි මම කියන මේ ඒකේ Nirodhe නොදන්න කම නිසා පුද්ගලයෙක් ජීවත් වෙනවා ආත්මයක් තියෙනවා කියන හැඟීම සංකල්පනාව පවතින්නේ. එහෙනම් අපිට අත්භව පරියාපන්නයි කියන එක පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා නම් අපිට මේ හේතුඵල ධම ඒ ඔස්සේ තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එකම අත්භව පරියාපන්නයි කියන මේ වචනය තේරුම් ගැනීම ඇතුළේදී උනත්. ඒ වගේම අනුපුබ්බ විහරණ වලින් නේව සංඥා නාසඤ්ඤායතනෙ දක්වා ගිය කෙනෙක් සෝවාන් ඵලය ලබා ඇතිද කියලා අහනවා. අනුපුබ්බ විහරණය තුළ නේව සංඥා නාසඤ්ඤායතනය දක්වා ගිය කෙනෙක් සෝවාන් ඵලය ලබා තියෙන කෙනෙක් කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද මේ නේව සංඥා නාසඤ්ඤායතනය කියන එක බාහිර සාසනවල දකින්න පුළුවන්කම තියෙන දෙයක්. කෙනෙක් ඉන්න පුළුවන් ඒ එකක්වත් නැතුව සෝවාන් මාර්ගයටපත් වෙලා සෝවාන් ඵලය ලැබපු කෙනෙක් ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් නේව සංඥා නාසඤ්ඤායතනයට ගියපු පමණින් කෙනෙක් සෝවාන් කියලා කියන්නට බෑ. හැබැයි සෝතාපන්න ඵලයටපත් කළ කෙනෙක් ඉන්න පුළුවන්කම තියෙනවා ධානයකුත් නැතුව. ඒකෙන් කියන්නේ ධානයක් නැතුව සෝවාන් වෙනවා කියන එක නෙමෙයි ධාන සහිතව තමයි සෝවාන් වෙන්නේ. හැබැයි ඊට පස්සේ එයාට ඵලයටපත් වෙලා පසුව ධානය අතහැරලා යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සෝතාපන්න ඵලය අතහැරෙන්නේ නැහැ. ඒකට සෝවාන් ඵලය කියන එක එහාට පිරි නොපිරෙන දෙයක් ඇටියට පිහිටා සිටපු දර්ශනයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් අර එකක්වත් නැතුව කෙනෙකුට සෝතාපන්න ඵලයේ පලස්තේක් ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ ඔක්කොම තිබිලා සෝවාන් නොවෙන්නත් පුළුවන්. මොකද බාහිර ශාසනයක උනත් කෙනෙකුට නේව සංඥා නාසඤ්ඤායතන සමාධියක් උපදවන්නට පුළුවන්කම තිබෙන නිසා. භවංග චිත්තයට අනුව එක් එක් අයගේ ගති ලක්ෂණ වෙනස් වේද කියලා අහලා තියෙනවා. භවංග චිත්තයට අනුව කෙනකෙනාගේ ගති ලක්ෂණ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒකයි ඒ කම්මං සත්‍යේ විභජති අදිදං හීනප්පනීතතාය කියලා භාග්‍යවතුන් වහන්සේ ලෝක හීනප්පනීත බව පිළිබඳව දේශනා කළේ. ඉතින් කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතතාය කර්මය කියන එක හීනප්පනීත වශයෙන් බෙදා දැක්වීම සිද්ධ කරනවා ලෝකයේ තුල ඒක තමයි ස්වභාවය ඉතින් ඒක භාංගශිතකට අනුව වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් හැටියට යොමු වෙලා තියෙනවා පූර්ව භාග ප්‍රතිපදාව ආදි භ්‍රමචර්යාව, භ්‍රමචර්යාව සහ සෝවාන් මාර්ගය යන මේ අවස්ථා ගැන පැහැදිලි කිරීමක් කරලා දෙන්නට කියලා. පූර්ව භාග ප්‍රතිපදාව සහ අපර භාග ප්‍රතිපදාව පිළිබඳව අපි විමසා බලනකොට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. පූර්ව භාගය කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ ඉදීමට පෙර තියෙන විපස්සනාදී ඥාන කියලා. පූර්ව භාගය ලෞකිකයි, අපර භාගය ලෝකෝත්තර ධර්මයයි. ඒකට ලෝකෝත්තර මාර්ගය ඇතැම් අවස්ථාවකදී සමහර විග්‍රහයන් ඇතුලේ පුබ්බ භාග මාර්ගයට පෙර ආතු ඒ කියන්නේ ඵලයට පෙර ආතු දේ හැටියටත් පුබ්බ භාගය හඳුන්වන අවස්ථා තියෙනවා. හැබැයි වැඩිපුරම ධර්මයේ ඇතුලේ බොහෝ තැනක සඳහන් වෙලා තියෙන විග්‍රහය තමයි පුබ්බ භාග ප්‍රතිපදාව කියලා ප්‍රතිපදාවක් හැඳින්වීමේදී බලවත්ව ගියපු විපස්සනාවක් ඒ තමයි අර ලෞකික මට්ටමේ ලෝකෝත්තර මාර්ගයේ උපදවන්නට සමර්ථ වන විදිහට ආශ්‍රව ධර්මයන්ගේ දුරු කිරීම, කෙලෙස් ධර්මයන්ගේ දුරු කිරීම, සංයෝජන ධර්මයන්ගේ යටපත් කිරීම කියන එක सिद्ध කරන අවස්ථාවන් තමයි පූර්ව භාගයේ හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. බොජ්ජංග භාවනාදී सिद्ध කරන මුල් කොටසේදී, කියන්නේ මාර්ගය හා සමානුපාතික උපදින අවස්ථාවේදී නෙමෙයි ඒ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ ඊට පෙර අවස්ථාවේදී අර කෙලෙස් ධර්මයන් යටපත් කිරීම කියන එක බලවත්ව ගිය විපස්සනාවන් තුලින්. අන්න ඒ අවස්ථාව තමයි පුබ්බ භාග ප්‍රතිපදා හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ ලෝකෝත්තර මාර්ගයේ එතනදී අපර භාග ප්‍රතිපදාව හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ආදි බ්‍රහ්මචර්යාව කියනකොට ඒ බ්‍රහ්මචර්යා කියන්නේ මාර්ගයට ලෝකෝත්තර මාර්ගයට තමයි බ්‍රහ්මචර්යා කියලා කියන්නේ පරිසුත්තං භ්‍රමචර්යයන් චරති කියලා කියනවා. පිරිසුදු වුණ භ්‍රමචර්යාවේ හැසිරෙනවා කියලා කියන්නේ මේ මාර්ගයටපත් වෙනවා කියන දේම තමයි එතනදී හඳුන්වන්නේ. භ්‍රමචර්යාව කියන එකේ තේරුම් අපිට දකින්න පුළුවන්කම තියෙනවා සාමාන්‍ය සීලයක පිළිතන කොටත් අපි කියනවා භ්‍රමචර්ය සීලය කියලා. හැබැයි මේ ආදි භ්‍රමචර්යයක සීලය කියලා කියන්නේ එයා පිහිටා සිටින අර මාර්ගය උපදවන අවස්ථාවේදී යම් කිසි කෙනෙක් ඒ මාර්ගයේ ඉපදවීම සඳහා යාට මුල් කරගන්න භ්‍රමචර්යා සහිත සීලයට මාර්ගය මාර්ගයේ ලෙසම අපි හඳුන්වනු ලබනවා. ඒ කියන්නේ මාර්ගයේ උපදවන අවස්ථාවේදී යාගේ තියෙන සීලය භ්‍රමචර්යාව මොකද ලෝකෝත්තර මාර්ගයේම භ්‍රමචර්යාව විදිහට හඳුන්වනු ලබනවා. කොටින්ම අපි භ්‍රමචර්යාව කියලා කියනකොට ලෝකෝත්තර මාර්ගයේම භ්‍රමචර්යාව තමයි. ඒ භ්‍රමචර්යා කියන වචනේ පාවිච්චි වෙනවා මේ පිරිසුදු චර්යාව බ්‍රහ්මේකුගේ මෙන් නැති චර්යාව කියන එක ඒක ලෝකෝත්තර මාර්ගයේතමයේ දෙන අදිවචනයක් හැටියට Brahmacharya කියන වචනය දකින්න පුළුවන්කම තියෙනවා. ආදි Brahmacharyaව කියනකොට සෝවාන් මාර්ගය සෝවාන් ඵලයටපත් වීම සඳහා තිබෙන ඒ චර්යාවක් ඒ නිසාත් ඒක Brahmacharya කියලා හඳුන්වනවා. ඒ වගේම අපි අර මුලින් කියපු අවස්ථාව වගේ ඒ කියන්නේ පුබ්බ භාග අවස්ථාව ගැන කතා කළා වගේ මේ අවස්ථාවේදීත් එයාට ඒ Brahmacharyaව සම්පූර්ණ කරන කෙනෙක් කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. සීලය ගැන කතා කරනකොට Brahmacharya සහිත සීලයන් තියෙනවා. අපි බඹසර වසනවා කියලා කියනකොට Brahmachari සීලයෙන් යුක්තව වාසය කරනවා කියන තැනදී එයා ඒද පිරිසුදු සීලයකින් යුක්ත වෙන කෙනෙක්. අන්න ඒබඳු අවස්ථාවේදී Brahmachari කියන වචනය පාවිච්චි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමකදී. ලෝකෝත්තර මාර්ගයේ උපදින අවස්ථාවේදී Brahmachari කියන වචනය හඳුන්වනවා. මාර්ගය හඳුන්වීම සඳහා තිතින් ඔය කියන අවස්ථාවන්හි තමයි ඒක යෙදීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ දහම් ගැටලු ටික තමයි අද දවසේදී අපට යොමු තිබෙන ගැටලු විදිහට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔබට ඇතිවන ඕනෑම ධර්ම ගැටලුවක් හෝ ප්‍රශ්නයක් අපට යොමු කරලා ඔබට අවශ්‍ය විසඳුමක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ කමඨහන වැඩසටහන ඔස්සේ ප්‍රායෝගිකව ඔබට භාවනාව තුළදී ඇතිවන ගැටලුවක් හෝ වේවා ධර්මයේ සම්බන්ධයෙන් ඇතිවන ගැටලුවක් හෝ වේවා ඔබට ඕනෑම මොහොතක මේ කමඨහන වැඩසටහනට යොමු කිරීම තුළ ඒ සඳහා විසඳුම් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාරයන් පවත්වමින් වටිනා කුසලයක් හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සිළු කුසලයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා දෙවියන්ට සාදු කියලා පින් අනුමෝදන් කරන්න.